බොහොම පිං ස්වාමීන් වහන්සේ තව එකම එක ප්‍රශ්නයක් අහලා තියෙනවා YouTube එකේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කර්මජ තේජෝ ධාතුව ගැන ටිකක් පැහැදිලි කරන්න. සත්ව ශරීරවල පමණක්ද හටගන්නේ? ඔව් ඉතින් කර්මජ තේජෝ ධාතුව තේජෝ විතරක් නෙවෙයි පඨවි ආපෝ තේජෝ වායෝ ඔක්කොම කර්මජ නම් ඒවා හටගන්නේ සත්ව ශරීරවල විතරයි. මොකද සත්ව ශරීරයක් නැති තැනක විඥානයක් නැති තැනක කර්ම වේගයක් තියෙන විදිහක් නැහැ. ඒ නිසා කර්මජ කියලා කියන්නේ කර්ම ශක්තියෙන් හටගන්න කියලා. ඒතර කර්මජ තේජෝ ධාතුව කියලා කියන්නේ කර්ම ශක්තියෙන්ම හටගන්නා තේජෝ ධාතුව. එතකොට දැන් අපේ ශරීරයේ අභ්‍යන්තරේ දැන් අපේ ආමාශේ සමහරුන්ගේ පාචකාග්නිය අධිකයි. පාචකාග්නිය කියලා කියන්නේ ආහාර දිරවන උණුසුම සමහරුන්ගේ අධිකයි. ඒ අධික වුණාම තමයි ગેස්ට්‍රයිටිස් හැදෙනවා විවිධ ප්‍රශ්න එනවා. සමහරුන්ගේ ඌණයි. ඌණ උනන් පස්සේ ආහාර දිරවන්නේ නිතර නිතර බඩේ අමාරු හැදෙනවා ඒ විදිහ. එතකොට සමවේපාකිනියා කියලා කියනවා සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හොති. සමව ආහාර පාන සමව පැසවන සම ගුණය ඒක සාංශාරික කුසල විපාකයකින් ඇති වෙන තත්වයක් හැටියට හඳුන්වනවා අපේ ආමාශය ඇතුලේ ගන්නා ආහාරය මනවින් සමසේ දිරවන්නට පුළුවන් නිවැරදි මට්ටමේ තේජෝ ධාතුව. ඒතකොට ඒවා කර්ම වේගයෙන් හටගන්න. ඊළඟට අපේ කයේ මේ කය නඩත්තු කරගෙන යන්නට අවශ්‍ය තව බොහෝ රූප කලාප ඇති කරනවා විශේෂයෙන්ම භාව රූප භාව රූප කියන්නේ ස්ත්‍රී භාව පුරුෂ භාව රූප ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපය ඊළඟට හදේවත්තු රූපය හදේවත්තු කියන්නේ මාංශ හෘදය නෙමෙයි මේ විඥානේ රඳා පවතින්නට අවශ්‍ය වත්තු රූපයක් තියෙනවා එතකොට ඒ රූප මේවා කර්මජ රූප තේජෝ ධාතුව විතරක් නෙමෙයි එතකොට කර්මයෙන් තේජෝ ධාතුව උපද්දවන්නට පුළුවන් ඒ උපද්දවන තේජෝ ධාතුව අපිට බහුලව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ අර පාචකාග්නිය වගේ ආමාශය ඇතුලේ තේජෝ ධාතුව වගේ තැන්වල. අනිත් තැන්වලත් දැන් අපි හිතමු යම්කිසි රෝගයක් කර්මයෙන් හට ගන්නවා නම් ඒ කර්මජ රෝගවලදී ඇතිවෙන තේජෝ ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ ඔක්කොම අර කර්මය විසින් නිර්මාණය කරන්න පුළුවන්. එසා කර්මජ තේජෝ ධාතුව කියලා විතරක් අපිට වෙන් කරන්න බෑ. මොකද අපි දැන් ඉගෙන ගත්තනේ තේජෝ ධාතුව තියෙනවා නම් අනිත් ධාතුනුත් එතන තියෙනවා කියලා. එතකොට යම් තරක තේජෝ ධාතුව උත්සන්න නම් ඉතින් ඒ කර්මයෙන් ඒක හටගත්තා කියලා හඳුන්වන්න බුණා. හැබැයි ඒක සත්ව ශරීරයක පමණයි. මොකද සත්ව විඥානයක් නැති තැනක කර්මයක් බලපාන්න විදිහක් නැහැ. ඒ නිසා. මොහොමඩ් පින් ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මම මගේ ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඔය දැන් විමාන පහළ වෙනවා කියලා කියන්නේ දෙවිවරුන් එක එක්කෙනා කරගත්තු කුසල කර්මානුව. එතකොටත් ඔය වගේ දැන් ඒවත් කර්මජ රූප කර්මජ කර්මජ රූප ඒවා. එතකොට ඒ කර්ම අපේ කර්ම ශක්තියෙන් බාහිර දේවල් නිර්මාණය වෙන්නට පුළුවන්. දැන් අපි හඳුනාගෙන තියෙනවානේ දැන් කුසල කුසල කර්මයන්ගෙන් අපට ජනක විපාක ඇති කරන ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්තික. දැන් දෙවියන්ට ප්‍රතිසන්දි විපාකයත් ඕපපාතිකයි ප්‍රවෘත්ති විපාකයත් ඕපපාතිකයි ඕපපාතික කියලා කියන්නේ තමන්ගේ උත්සාහයක් ඕනේ කර්මය විසින්ම හදලා දෙනවා දෙවියාට කර්මය විසින්ම පංචස්කන්ධය නිර්මාණය කරනවා අය තමන්ට ඒ ගැන මුකුත් කරන්න දෙයක් නැහැ ඒතර දෙවියාට විමානය කර්මය විසින් හදලා දෙනවා දැන් අපිට උත්පත්ති කර්මයක් තියෙනවා ප්‍රවෘත්ති කර්මයක් තියෙනවා හැබැයි මේ දෙකම ඉබේ හටගන්නේ අපි උත්සාහ කරලා වෙහස මහන්සි වෙන්න ඕන ඒ නිසා මනුෂ්‍ය ලෝකේ තමයි කුසල කුසල කර්මයන් උත්සාහයෙන් වෙනස් කරන්න පුළුවන්. යට කරන්න පුළුවන්. මතු කරන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රයෝග සම්පatti කියලා. දෙවියන්ට ඒ හැකියාව නැහැ. දෙවියන්ට කර්ම ශක්තිය යට කරන්න පුළුවන් වෙනත් කර්මයක් එතනට ඇදලා දාලා. වෙනත් කර්මයක් තියෙනවා නම් ඒ කර්මය එතනට ඇදලා එතනට හේතු කරලා අර කර්මය යට කරගන්න පුළුවන්. හැබැයි කර්මය හොමාරු කිරීමක් විතරයි දෙවියන්ට කරන්න. මිනිසෙකුට උනත් උදව් කරන්න උදව් කරනවා නම් දෙවියන් ඒ මිනිසාට උදව් කරන්න පුළුවන් වෙන්නේ ඒ මනුස්සයා සතු මොකක් හරි සාංශාරික කුසල කර්මයක් තියෙනවා නම් ඒකෙන්ට හේතු කරලා සහනයක් සලස්සන්නට පුළුවන්. ඒ ඇරෙන්න අපට වගේ උත්සාහයෙන් දේවල් වෙනස් කිරීමේ හැකියාවක් දෙවියන්ට නැහැ. ඒ මොකද අර ඕපපාතික කර්ම ශක්තියෙන් හටගන්න නිසා.